පාළිය තුල ගොඩාක් තිබෙනවා. එතකොට ගාතාවන් 30ක් පමණ සමන්විත වන බැවින් මේ ආනන්ද තේරගාතා වෙහි මේ තින්සති නිපාත නම් වූ කොටසට තමයි අන්තර්ගත වන්නේ. කියන්නේ ගාතාවන් 30ක් පමණ අන්තර්ගත වෙනවා. සමහර වෙලාවට සමහර මහරහතන් වහන්සේලා එක් ගාතාවකින් තමන්ගේ ඒ සොම්නසාගත ඥාන සම්ප්‍රයුක්ත වූ ඒ සන්තුෂ්ටිය වචනෙන් ප්‍රකාශ කරනවා ගාථාවකින් එහෙම නැත්නම් කවියකින්. ඒ බඳු ගාථාවන් අපි ඇසේ යුතුවන්නේ පැත්තකින් අපිට අපේ ධර්ම මාර්ගය නැත්නම් අපේ ජීවිතයට මේ ධර්මය එකතු කර ගැනීමට අපිට චරිත ආදර්ශ ගොඩාක් වටිනවා. උදා අපි ළමා වියේහි අපට ඒ කාලේ වැඩිහිටියන් විසින් ගුරුවරු විසින් උගන්වනු ලැබුවේ චරිත කතාවන්. ඒ චරිත කතාවන් අතර ජාතක කතාවනුත් තිබුණා. ඒ වගේම නොඑක් නොඑක් වීර චරිත කතා නොඑක් දේවල් තිබුණා. ඒ චරිතාදර්ශ මගින් යම් ප්‍රමාණයකට ළමා වියේහි පවත්නා වූ මානසිකත්වය ශක්තිමත් කිරීමට හේතු වෙනවා. එතකොට මේ ධර්මය ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න එක අප හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි බැරිය කියා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒක අපි ක්‍රමානුකූලව පිළිවෙලකට අපේ මානසික ශක්තිය ගොඩනැගීම තුලින් කරන්නට පුළුවන් දෙයක්. අපේ හිත ඒකට සකස් කරගන්නට ඕන. හිත මනාකොට සකස් කර ගැනීමට අපිට චරිත ආදර්ශ, චරිත කතාවන් ගොඩාක් ප්‍රයෝජන වෙනවා. ඒ චරිත කතාවන් පුළුවන් තරම් හරි හැටියට අධ්‍යයනය කරනකොට අපේ චරිතයත් හැඩ ගැසෙනවා. එතකොට මේ ආනන්ද තේරගාතා වැනි තේරගාතාවන් අපි පරිශීලනය කරනකොට අපි අහනකොට කියවනකොට ඒ තුල නිකම්ම චරිතයක් නෙමෙයි ධර්මයට නැඹුරුණු චරිතයක් ධර්මයේ තුලින් ශික්ෂණය ලැබූ චරිතයක් එතකොට ඒ කරුණු කියවනකොට අපේ ජීවිතයේද ඒක ලොකු හැඟීමක් ඇති කරනවා මා නිසා තමයි කල්පනා කළේ මෙබඳු තේර ගාතාවක් තුලින් මහා විශාල ධර්මස්කන්ධයක් ඔබට කියා දීමට වඩා එය තමාගේ ජීවිතය තුළ සක්‍රිය කරන්නට පුළුවන්. තමාගේ ජීවිතය තුළින් දකින්නට පුළුවන්. අනිත් එක ආනන්ද හාමුදුරුව කිව්වහම අපේ කාගේ ආදරයට ගෞරවයට ලක් වූ මහා චරිතයක්. ලෞතර බුදු කෙනෙකුන් පහළවන්නේ කල්පාන්තරයකින්. ඒ කල්පාන්තරයකින් පහළ වූ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවත් වන්නේ ස්වල්ප කාලයයි. ඒ ස්වල්ප කාලය තුල යම් පිරිසක් ධර්මය ශ්‍රවණය කළා නම් ඒ ශ්‍රවණය කළ පිරිස් යම් ආකාරයකට ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකා තත්වයටපත් වුණා. හැබැයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේගේ ධර්මය අහන්නට එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට යම් ආකාරයකට හැකියාවක් ඇති කරන්නට තමන්ගේ ජීවිතේ කැප කරන්නේ ආනන්ද හාමුදුරුවෝ. අන්න ඒ නිසා අපි ඒ ආකාරයෙන් අපි ආනන්ද හාමුදුරන් වහන්සේගේ චරිතය දෙස බලන්නට ඕනේ. මේ ඊ타මත්ම වටිනා දෙයක්. ආනන්ද හාමුදුරුව තරම් ලෞතර බුදුරජාණන් වහන්සේට බැතිමත්ව ආදරයෙන් සිටිය අන් එකද කෙනෙක්වත් බුදුරජාණන් වහන්සේ දිවමන් සමයේ නොමැතිය කියා කියන්නට පුළුවන්කම තිබෙනවා. මොකද උන්වහන්සේ සංසාරයේ අප්‍රමාණ කාලයක් පාරමිතාවන් පුරාගෙන ආවේ ඒ අග්‍රෝපස්ථායක තනතුරු දරා මේ සද්ධර්මයේ ආරක්ෂා කොට බුද්ධ කියන වචනය මේ ලෝකයේ තුල රඳවන්නට. ඒබඳු මහා චරිතයක්. ඉතින් අපිට පේනවා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම තුළ බුදුරජාණන් වහන්සේගෙන් අල්ප මාත්‍ර වූ හෝ ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමේ චේතනාවක් තිබුණේ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරමින් තමයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක තනතුරට පත්වන්නේ. එතකොට උන්වහන්සේගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ ධර්මය మతు පරපුරට ආරක්ෂා කර දෙන්නට. අන්න ඒ නිසා තමයි අද දවසේදී අපිට මේ උත්තම ධර්මය අහන්නට අවස්ථාව සැලසීලා තිබෙන්නේ. ආනන්ද හාමුදුරුව ඒක ශ්‍රුති එක වතාවක් යම් කිසි දෙයක් ප්‍රකාශ කළා නම් එය තමාගේ සිත තුළ බොම් මතක ගබඩාව තුළ තැම්පත් කරගන්නට පුළුවන් අපූර්ව හැකියාවක් තිබුණා. ඒ පාරමී බලයත් එක්කම. ඉතින් ඒ අනුව මහා බහුසුත භාවයකින් ඒකයි ධර්ම භාණ්ඩාගාරික කියලා කිව්වේ. ඒ බඳු මහා උත්තමයෙකුගේ චරිතයක් පින්වත්නි අපි නිරන්තරයෙන්ම දකින්නට ඕන. ඒ බඳු චරිතයක්. ඒ චරිතය ඊ타මත්ම වටිනා චරිතයක් ලෙසින් අපට දකින්නට පුළුවන්. දැන් මේ ආනන්ද මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබූ ඒ ධාතාවන් තමයි තමන්ගේ රහත් මාර්ග ඥානය ලබා ගැනීමෙන් පසු ප්‍රකාශ කරන ලද සොම්නස් සහගත ප්‍රකාශයන් තමයි මේ තේර ගාථාව තුල අන්තර්ගත වන්නේ. එනිසා අපි වැඩි විස්තර බාහිර වශයෙන් නොතබා එහි අන්තර්ගත වන ඒ ආනන්ද මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තිබෙන කරුණ ඔස්සේ අපි බලමු ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය මොන වගේ චරිතයක්ද? උන්වහන්සේ කැමති වුණේ මොන වගේ දෙයකටද? උන්වහන්සේගේ සිත තුළ පැවතුණු අධ්‍යාශයන් මොන වගේද කියලා. උන්වහන්සේ මුලින්ම ප්‍රකාශ කරනවා පිසුනේනච කෝදනේනච මච්චරිනාච විභූතනං තන්දිනා සකිතංන කරේය පඬිතෝ කාපුරුසේන සමාගම. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කේලාම්බස් දොඩන ඒ වගේම ක්‍රෝධයෙන් ක්‍රෝධයෙන් පිරිච්ච සිත් ඇති මසුරු මල බව ඇති ඒ වගේම බොහොම නිද්‍රෝපගත නිද්‍රාශීලී භාවයකින් අලසකමින් කාලය ගත කරන ඇත්තන් සමග පඬිතයා ඇසුරක් කරන්නේ නැහැ. ඔවුන් එබැ මෙබඳු ස්වභාවයක් ඇති පුද්ගලයන් හොඳ මිනිස්සු විදිහට මට තේරෙන්නේ නැහැ. කේලම්බස් දොඩමින්, ක්‍රෝධ කරමින්, මසුරු බවින් යුක්තව අලසකමින් කාලය ගත කරනවා කියලා කියන්නේ ජීවිතයෙන් ප්‍රයෝජනීය ලබා ගන්නට පුළුවන් කමක් නොමැති පිරිසක්. ඒ අය කා පුරිස, කුච්චිත පුරිස, නින්දිත පුරිසයන් විදිහටයි ආනන්ද හාමුදුරුව දකින්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා සද්දේනච පේසලේනච පඤ්ඤවතා බහුසුතේනච සකිතං කරෙය්‍ය පඬිතෝ බද්දෝ සප්පුරුෂේ සමාගමෝ ශ්‍රද්ධාව ඇති හොඳට පියශීලී භාවයකින් යුක්ත නුවණින් ක්‍රියා කරන බෞස්ෘත භාවයේ ඇති ඇත්තන් පඬිතයා ඇසුරු කරන්නේය ඒ සත්පුරුෂයන්ගේ සමාගමය ඊටාම හොඳයි එතකොට මේ ගාථාවන් දෙකින් අපිට දකින්නට පුළුවන් දේ තමයි කෙනෙකුගේ ජීවිතයට යම් ආකාරයක මිත්‍රත්වය කියන දේ අවශ්‍ය වෙනවා. ඒ මිතුරන් තමාගේ ජීවිතයට එකතු කරගන්නට උවමනා කරන්නේ මොන වගේ ගති ලක්ෂණ වලින් මොන වගේ ස්වභාවයන්ගෙන් යුක්ත වූ පිරිස්ද කියන එකයි. මෙතනදී සියලුම දේ දක්වලා නැහැ. දැන් මේ වයින් අපිට පේනවා නරක ගති ස්වභාවයන්ගෙන් යුක්ත වූ ජනතාව විසින් එකහෙලා පිළිකුල් කරන ස්වභාවයක් ඇති යම් යම් කොටස් කීපයක් තමයි ආනන්ද හාමුදුරුව දක්වන්නේ. ඒ වගේම හොඳ බොහොම ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇත්තෙම ආදරයෙන් පිළිච්ච සිතක් කියන එක. ශ්‍රද්ධා කියන වචනේට අපි මේ වචනේ පාවිච්චි කළාට කිසි වැරද්දක් නැහැ. මොකද කනක බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා කියන වචනේ ශ්‍රද්ධාමත්තම් ප්‍රේමමත්තම් කියන සමාන පర్యాయ වචනයක් විදිහට ප්‍රේමය කියන වචනේ නම් කරලා තිබෙනවා. ශ්‍රද්ධාමත්තම් ප්‍රේම මත්තන් ශ්‍රද්ධාව කියලා විශ්වාසය ඇසුරු කිරීමේදී විශ්වාසයක් ඇතුව ඇසුරු කරන්නට ඕන. ඒ වගේම හොඳ විශ්වාසයක් ගොඩනගා ගන්නට ඕන. ධර්මයේ පිළිබඳව ඇති කරගන්නා වූ විශ්වාසයට අපි කියනවා ශ්‍රද්ධාව කියලා. ඒක අපි වෙනම මාතෘකාවක් යටතේ කතා කරන්නට උවමනා කරන දෙයක්. එතකොට ඒ කියන ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ වගේම හොඳ ප්‍රියශීලී භාවය, ඉන්ද්‍රිය සංවරය, මේ මේ ගුණාංග වලින් යුක්ත වීම කෙනෙකුගේ චරිතය හොඳට මතු පිටින් දකින්නට පුළුවන් ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම නුවණින් ක්‍රියා කිරීම, බෞද්ධභාවය මේ දේවල් ජීවිතයකට ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල්. ಗುಣ නැන මේ සියල්ලක්ම අවශ්‍ය වෙනවා. අන්න මේ වගේ අය ඇසුරු කිරීමේදී තමන්ගේ නැති ಗುಣ Tamante ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක කිව්වා සත්පුරුෂ සමාගමේ කියලා. සත්පුරුෂයන් ඇසුරු කරන්න. එක් අවස්ථාවකදී ඔබට මතකයි බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව විමසනවා. මේ බ්‍රහ්මචාරයේ මේ ශාසන බ්‍රහ්මචාරයේ ආරක්ෂා වන්නේ මේ හරි අඩක්ම කල්යාණ මිත්‍ර සේවනය නිසා නොවේද කියලා. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ ආනන්ද එහෙම නෙමෙයි සම්පූර්ණයෙන්ම මේ ශාසන භ්‍රමචර්ය ආරක්ෂා වන්නේ මේ සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් නිසායි එතකොට කෙනෙකුගේ ජීවිතේට මේ හොඳ මිතුරන්ගේ ඇසුර කොච්චර දුරට බලපානවද ආනන්ද හාමුදුරුව කොච්චරනම් ඒක අගේ කළාද උන්වහන්සේගේ චරිතාදර්ශී චරිත කතාවේ උන්වහන්සේ විසින් මුලින්ම ඉදිරිපත් කරන්නේ මෙන්න මේ කාරණේ. මේ බුදුරජාණන් වහන්සේ ඔබට මතකයි කෙනෙකුගේ දියුණුවට බලපාන මූලික කරුණු අතර උන්වහන්සේ පෙන්වන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනං බාලයන් ඇසුරු කරන්නට එපා එවැගේම හොඳ ඇත්තු ඇසුරු කරන්නට මේ කාරණේ එතකොට අපි අපේ ජීවිතේ අපි ගුණෙන් නුවණෙන් අපි හැම පැත්තෙම අපි දියුණු වෙන්නට ඕන. එසේ දියුණු වෙන්නට නම් අපි නරක ගති පැවතුම් ඇති පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වඩා යහපත් ස්වභාවයෙන් යුක්ත වූ පුද්ගලයන්ගේ ඇසුර අපේ ජීවිතයට බලපානවා. ඥාන දහමඳුරුවන්ගේ චරිතය උන්වහන්සේ දකින ඉතාම වැදගත් දෙයක් වශයෙන් තමයි මේ පෙන්눔 කරන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්눔 කරන විශේෂ කාරණයක් වශයෙන් තිබෙනවා පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුසිතං ආතුරම් බහු සංකප්පං යස්ස නත්ති දුහන්තිති එතකොට මේ මහානකමෙහි වඩා වටිනා දෙය සාක්ෂාත් කරගන්නට නම් මේ ජීවිතය පිළිබඳව හරියට දකින්නට ඕන. ජීවිතය පිළිබඳව හරියට දකින්නට ඕන. එහෙම නොමැති වුණොතින් අපි ඒ ඉන්ද්‍රිය සංවරයෙන් තොරව කටයුතු කිරීමෙන් මහානකම අපි ඊටාම හැල්ලුවට ලක්තරන පිරිසක් බවට පත් වෙනවා. එතකොට කෙනෙකුගේ ජීවිතය මේ පැවිද්දෙකුගේ මහානකම නැති වෙන්නට රාගාදී හැඟීම් බලපානවා. ඒ රාගාදී හැඟීම් උත්සන්න වුණාට පස්සේ තමන්ගේ පැවිද්ද කියන දෙය තමන්ට අමතක වෙලා යනවා. ඒ නිසා ආනන්ද හාමුදුරුව මෙතනදි පෙන්වුම් කරනවා. මේ කායගත සතිය මේ ශරීරයේ පිළිබඳව ඇති දකිමින් නිවැරදිව දකිමින් මේ භාවනා මානසිකාරයන් වෙතට ගමන් කරන්නට තමන්ගේ හිත මනාකොට සන්නද්ධ කරගන්නට ඕන ශක්තිමත් කරගන්නට ඕන ඒ සඳහා මේ බාහිර වශයෙන් තියෙන මේ දේවල් වලට රැවටෙන්නට හොඳ නැහැ එතකොට බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරපු දෙයක් තමයි මේ ඇස කන නාසය දිව ශරීරය යන මේ ඉඳුරන් මගින් අපි හොඳේයි සුභේයි යම් යම් දේ අපි අල්ලගන්නවා. ඒ දේවල් අපි කැමති දේවල්. ඒ දේවල් සුභ වශයෙන් ගන්නකොට සිදුවන්නේ අර රාග ආදී හැඟීම් නැති වෙලා ඉන්ද්‍රිය සංවරයන් අපේ සිත් තුළින් අපේ ජීවිතයෙන් නැති වෙලා අපේ අරමුණ සම්පූර්ණයෙන් පැත්තකට තල්ලු වෙනවා. ඒ නිසා උන්වහන්සේ පෙන්වා අසුභානුස්සතිය. අසුභානුස්සතිය ජීවිතය පිළිබඳ හරියට දකින්න. එය නැතිවන අවස්ථාවන් කෙනෙකුගේ ජීවිතයට ඇති වෙන්නට පුළුවන්. ඒකට අපි හරියට දකින්නට ඕනේ මොනවද මේ කියන එක මේ බාහිර වශයෙන් එන යම් යම් දේවල් තිබෙනවා. ඒ අරමුණු වලට රැවටෙන්නේ නැතුව එය තමාගේ සිතින් බැහැර කරන්නට. පස්ස චිත්ත කතම් බිම්බං අරුකායන් සමුසිතං ආතුරම් බහු සංකප්පං යස්සනත්ති දුවන්ටිති. අපේ ඇහැ රවට්ටන ගොඩක් දේ තියෙනවා. සමහර වෙලාවට පුරුෂයෙක් නම් ස්ත්‍රියකගේ ස්ත්‍රියක් නම් පුරුෂයෙකුගේ රූපයේ දෙස බලා ඔවුන්ෙන් මුසපත් වෙනවා. රාගාදී හැඟීම් ඇති කරගන්නවා. මේ රූපයේ දෙස හරියට බලන්න. මේ සිතුවම් කරලා තියනවා වගේ තියෙන මේ ශරීරයේ දෙස බලන්න. මෙය කුණු ශරීරයකින් යුක්ත වූ එකක්. ඒ වගේම රෝග පීඩාවන්ට ආකරයක් නේද. ඒ වගේම මේක ස්ථිර සාර වශයෙන් ගන්නට දෙයක් නැහැ. මෙන්න මෙලෙසින් ආනන්ද හාමුදුරුවෝ වික්ෂූන් වහන්සේලාට අවවාද දෙන ස්වභාවයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරන මේ මේ පිළිබඳව හරියට දකින්න. එසේ දකිනකොට ඔබගේ සිත ඒ පැත්තට යන වේගය අඩු වෙනවා. ඒක නොදකිනකොට තමයි අපි ඒවා සුබ වශයෙන් අල්ලගන්නට යන්නේ. ඒ වගේම තවත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. පස්ස චිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේනච අට්ටි තචේන ඕනද්දං සහවත්තේන සෝගති. මේ සිතුවම් කරලා තියනවා වගේ තියෙන මේ රූපය මුතු මැණික් වලින් කුණ්ඩලාභරණ වලින් සමන්විත වෙලා තිබෙනවා. මේ අට්ටි තචේන ඕනද්දන් මේ හැමෙන් මේ සියල්ලක්ම වහලා තියෙනවා. ඇඳුම් ඇදගත්තට පස්සේ ලස්සනට පේනවා. මේ මේ ස්වභාවය ඔබ නුවණින් දකින්න. නුවණින් තේරුම් ගන්න. මේ ආනන්ද හාමුදුරුවෝ සමන් වහන්සේගේ ජීවිතයේ අන් අයට දෙන ලස්සන ඕදනක් ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරන අලත්ත කතා පාදා මුඛං චුන්නක මක්ඛිතා අලං බාලස්ස මෝහාය නෝච පාර ගවේෂිනෝ කියඹු වැල් වලින් සමන්විත වූ කේශ කලාපෙන් යුක්තව ඒ වගේම සුවඳ විලවුන් වලින් ගැවසුණු මුව මේ ආදී දේවල් වලින් බාලයන්ගේ සිත් මෝහණයට පත් කරන්නට පුළුවන් හැබැයි ඊට වඩා ඉහළ પરමාර්ථයන් ඔස්සේ පාර ගවේෂිනෝ උසස් වූ પરමාර්ථයන් ඔස්සේ ගමන් කරන පුද්ගලයන්ව දැහැ ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගේ සිතක් අනිත් පැත්තට කාමාදී හැඟීම්, රාගාදී හැඟීම්, කාම ඡන්දය, ඇති කරගන්නට බලපාන හේතු සාධක තමයි මේ ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරන්නේ. මේවාට යොමු වුණාට පස්සේ තමන්ගේ භික්ෂුවක් නම් මහානකම ආරක්ෂා කරගන්නට බෑ. ඒ වගේම ගිහියෙකුට වුවත් ඒක එහෙමම තමයි තමාගේ ජීවිතය ආදරෙන් පිරිච්ච ජීවිතයක් ස්වාමි භාර්යාවන් වශයෙන් ගත කරනවා නම් අපි ඒක පිළිබඳව හරියට දකින්නට ඕනේ. ඒ ආදරය යම් කිසි තැනකට ඔබ ඔබගේ බිරිඳට ඔබ ආදරේ පුද කරලා තියනවා නම් ඔබගේ සැමියාට ඔබ ආදරේ පුද කරලා තිබෙනවා නම් පින්වත්නි මෙන්න එතන ගැන පොඩ්ඩක් හොඳට හිතන්න මේ ඒ ආදරය අවශ්‍ය කරන්නේ කවරක් සඳහාද කියලා අද බොහෝ වෙලාවට උගා තරුණ ජීවිත අසහනෙන් පිරිච්ච ජීවිත බවට පත් වෙලා තිබෙන්නේ මේ යථාර්ථයේ පිළිබඳව හරි අවබෝධයක් නොමැතිව මේ දේවල් පසුපස ගමන් කිරීමේ වැරද්ද නිසායි මේක අපිට මේ ආනන්ද හාමුදුරුව උගන්වන්නේ මේ රහත් වෙන්නම කියන පාඩමක්ම නොවේ ඊට වඩා මේ භවයේදී මේ ගත කරන ජීවිතයේදී අපි ලස්සනට ජීවත් වෙන්න ඕන. අපි සතුටින් ජීවත් වෙන්න ඕන. ඒ සතුටින් ජීවත් වෙන්නට නම් ජීවිතයේ යථාර්ථය දකින්නට ඕන. භික්ෂුවක් කියලා කියන්නේ ගිහියෙක් වාගේ නොවේ. ඊට වඩා ඉහළ පරමාර්ථයක් ඔස්සේ ගමන් කරන්නා වූ යම් ආකාරයක ලෝකෝත්තර ප්‍රතිපදාවන් කරා ගමන් කරන්නට පුළුවන් ප්‍රතිපදාවක ජීවත් වන කෙනෙක්. එවිට මෙන්න මේ කියන අවබෝධය අවශ්‍ය වෙනවා. නොමැති වුණොතින් තමන්ගේ ජීවිතයට ලොකු බාධාවන් පමුණවා ගන්නවා. මෙලෙසින් නොඑක් ආකාරයෙන් ආනන්ද හාමුදුරුවෝ සාමාන්‍යයෙන් කාන්තාවක විසින් තමාගේ ශරීර අලංකරණය කර ගැනීම සඳහා එදා කාලේ පාවිච්චි කරපු දේවල් ප්‍රකාශ කරමින් මේ වගේ දේවල් කරගෙන ඔබ ඉදිරියට ඉස්සරහට ආවත් ඔබ මේවට රැවටෙන්න එපා මේවා මොන වගේද අංජනීව නවා චිත්තං කූති කායෝ අලංකතා අලං බාලස් මෝහාය නෝචපාර ගවේෂිනු අඳුන් වලින් මේ net සරසාගෙන තියෙන කවරක් මේ කුණු කයයි මේ අලංකාර කරලා තිබෙන්නේ මේ කලයක් අලංකාර කරනවා වගේ මේ කුණු කයයි අලංකාර කරලා තිබෙන්නේ එලෙසින් දකින්න පුරුදු වෙන්න මෙලෙසින් දකිනකොට ඔබට ඔබගේ අරමුණ කරා ගමන් කරන්න පුළුවන්. බලන්න ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ වාසය කරමින් උන්වහන්සේ බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මයේ තමාගේ ජීවිතයට කොච්චර ලස්සනට එකතු කරගෙන තියනවද කියලා. උන්වහන්සේ සෝතාපන්න ඵලෙහි පමණයි. උන්වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයත් එක්ම වැඩ වාසය කරන්නේ. නමුත් උන්වහන්සේ මේ මේ කා මේ තේරගාථාවෙම ප්‍රකාශ කරනවා. එහාට මට ඔබට ප්‍රකාශ කරන්නට පුළුවන්. උන්වහන්සේගේ සිත තුළ කාමච්ඡන්දය ඇති කරගත්තේ නැහැ. ඒ කාමච්ඡන්දය ඇති කරගත්තේ නැත්තේ කොහොමද? මෙන්න මේ ආකාරයෙන් බලන්නට. මේ ශරීරය දෙස ස්ත්‍රී වුවත් පුරුෂ වුවත් මොකක් වුවත් කවුරු වුවත් දෙස හරියට බලන්නට පුරුදු වුණා. අසුභානුපස්සෙන් විහෙරන්තං ඒ අසුභයක් විදිහට ඒ කියන්නේ මේවා කුණු ගොඩවල් කියලා මේ ඉවත් කරන එක නෙමෙයි ඒක හරියට දකිනවා. අපි යමක් ලස්සනයි කියලා දකින්නේ ඒකකයක් වශයෙන් දකිනකොට හරිම ලස්සනයි. නමුත් අපි ඒ ලස්සන කියන දේ අපි කොටස් කරලා බෙදලා වෙන් කරලා ගත්තට පස්සේ මොකද්ද මේකේ ලස්සන? අපි කෙස් ටික අයින් කරනවා. එහෙම නැත්නම් ඇස් පැත්තකට දානවා. එක එක කොටස් අර තියෙන්නේ දෙතිස් මහා ගුණප කොටාස කියලා. කරාට පස්සේ අපිට දකින්න පුළුවන් කුමක්ද මේ සුබ වශයෙන් ගන්න පුළුවන්කම තිබෙන්නේ. ලක්ෂණ වාහනයක් වශයෙන් අපි ගත්තොත් අපි වාහනේ කොටස් වලට ගලවනවා. ගැලෙව්වට පස්සේ මම මොකද්ද මේකෙන් ලස්සනයි කියලා ගන්නෙ. මේවා සියල්ලක් සංකල්ප විතරයි. අපේ හිතවල තියෙන දේවල් විතරයි. මේ බුදුහාමුදුරුව පෙන්නපු ධර්මයේ තමයි ආනන්ද හාමුදුරුව අපට මතක් කරන්නේ. උන්වහන්සේ සාමාන්‍යයෙන් සෝතාපන්න ඵලයේ සිටියේ භික්ෂුවක් වශයෙන් මේවා හොඳට තේරුම් අරගෙන බුදුහාමුදුරන්ගේ ළඟින්ම හිටිය කෙනෙක් වශයෙන් උන්වහන්සේ මේක ලස්සන හොඳට තේරුම් අරගෙන ජීවත් වුණා. ඒ නිසා උන්වහන්සේට හැකියාව ලැබුණා බුද්ධ පරිනිර්වාණය දක්වාම උන්වහන්සේ සමග එකට කටයුතු කරන්න. උන්වහන්සේ ප්‍රකාශ කරන ලස්සන පාඨයක් ඕදහි නිග වූ පාසනද පාසං නාසදා වාගුරං නිගූ බුත්වා නිවාපං ගච්ඡාම කන්දන්ති මිග බන්ධකේ මේ මලපුඩුව වැද්දා විසින් එළලා තියෙනවා මාරයා විසින් මේ සියලුම දේවල් අපේ ඉදිරියේ පෙන්눔 කරලා තියෙනවා එළලා තියෙනවා නමුත් නියම පුද්ගලයා මේ ඇත්ත දකින පුද්ගලයා කොහොමද අර මල කුඩුව එළු වැද්දා විසින් එළු මල කුඩුවට හසු නොවි තමන්ට අවශ්‍ය ආහාර පාන ටික අරගෙන nirupadruto යන්නාසේ භික්ෂුවද මේ කාමච්ඡන්දයන් ඇති කරගන්නට තිබෙන මේ කාමාවචර ලෝකයේ මේ දේවල් වලට අහු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිත යාත්‍රාව හොඳ හැටියට කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයෙකු බවට පත් වෙනවා. ඕදහි මිගවූ පාසං මේ මල පුඩුව එළලා තිබෙන්නේ. අපි ඒක දකින්නට ඕන. මේක මල පුඩුවක් කියලා අපි දකින්නේ කොහොමද? අන්න අර විදිහට අපි තේරුම් ගන්නට ඕන. අපි හිතන්නට ඕන. අපි ඒක හිතන්නේ නැතුව හිටියාම අපි හැඟීම් වලට වහල් වෙලා ඒකට අපි යටත් වෙනවා. මේකයි බොහොම සීයෙන් කල්පනාවෙන් මේක පුරුද්දක් කරගත්තට පස්සේ පින්වත්නි අපිට ඒක පාටම පේනවා බුදුහාමුදුරු දේශනා කරපු දේ කවරක්ද කියලා. චින්නා පාසා මිගවස්ස නාසදා වාගුරම් මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම් ගච්ඡාම සෝචන්තේ මිගලුද්දකේ. එහි අර විදිහට මුවන් මලකුඩුවට අහුවෙන්නේ නැතුව ඊටාම නිර්පද්‍රුතව වනයේ හැසිරෙන්නාසේ මේ භික්ෂුව විසින්ද තමන් ඍෂිසේ මේ සමාජය තුල ලෝකයේ තුල හැසිරෙනවා මේ කින මලපුඩු වලට අහු වෙන්නේ නැතුව. ඊටාම සන්තෝෂයෙන් හැසිරෙනකොට අර මුව වැද්දා බඳු මාරයා ශෝක කරනවා. ඔහු මේ පුද්ගලයන් අල්ලා ගන්නට බැරි වීම නිසා. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේටත් මේ මායя විසින් යම් යම් අවස්ථාවන්හිදී ප්‍රකාශ කරනු ලැබුවා ඒවාට බාධාවන් පැමිණුවා මේ කියන තමාගේ වසඟයෙන් එහා තත්වයකට බුදුරජාණන් වහන්සේ ගමන් කිරීම නිසා ඒ නිසා ඒබඳු තත්වයක් කරා ආනන්ද හාමුදුරුව වැඩම කළා. ඒ කියන්නේ උන්වහන්සේ රහත් තත්වයටපත් වුණා. චින්නා පාසා මිගවස්ස නාසදා වාගුරම් මිගෝ. ඒ මල පුඩුව සුණු විසුණු කරලා දැම්මා. මේ මල පුඩුව එළු මුව වැද්දා ශෝක කරමින් යන්නට ගියා. මේක තමයි මහානගමේ ඉහළම පරමාර්ථය කියලා කියන්නේ. තමන්ගේ ජීවිතේ තමන්ගේ මනස මනාකොට හදා ගැනීමයි. ශක්තිමත් කර ගැනීමයි. මේ මේ කරුණ වලින් අපිට පේනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ හිත හදාගන්න. හිත ශක්තිමත් කරගන්න. හිත පිරිසුදු කරගන්න. ඊට පස්සේ රහත් වූ ආනන්ද හාමුදුරන් වහන්සේ තමයි අර තමන්ගේ අතීත ආවර්ජනාවන් මෙලෙසින් ප්‍රකාශ කරලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා බහුසුතෝ චිත්තකති බුද්දස්ස පරිවාරකෝ පන්න භාරෝ විසඤ්යුක්තෝ සෙය්‍යං කප්පේති ගෝතමෝ බෞස්ෘත වූ ලක්ෂණට දේශනා කරන්න පුළුවන් හැකියාවක් ඇති බුදුහාමුදුරුවන්ගේ අග්‍රෝපස්ථායකයන්න් වන ආනන්ද වන මම සියලුම බරෙන් නිදහස් වෙලා සියලුම සංයෝජනයන්ගෙන් ඈත් වෙලා බොහොම සැනසille ජීවත් වෙනවා. සෙය්‍යං කප්පේති ගෝතමෝ. එතනදී පාවිච්චි කරන්නේ ගෝතම කියන වචනයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් තත්වයට පත් වෙනවා. කීනාසවෝ විසඤ්ඤුත්තෝ සංඝාතීතෝ සුනිද්ගුතෝ ධාරේති අන්තිමන් දේහං ජාති මරණ පාරගෝ. ඒ ක්ෂීනාශ්‍රවයන් වහන්සේ ඒ වගේම තණ්හාදී ඒ මඤ්ඤණාවන්ගෙන් ඈත් වුණු ඒ සංගයන්ගෙන් රාගාදී සංගයන්ගෙන් ඉවත් වුණු මනාකුට නිවුණු ඒ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ජාති මරණ මේ දේවල් වලින් ඈත් මේවා ඉවත් කරලා අන්තිම වූ ජීවිතය ගත කරනවා යස්මින් පතිත්තිතා ධම්මා බුද්දස්සාදිච්ච බඳුනෝ නිබ්බාන ගමනේ මග්ගේ සෝයන් තිත්තති ගෝතමෝ බුදුරජාණන් වහන්සේ සූර්ය බන්දු වූ බුදුරජාණන් වහන්සේ යම් කිසි දහමක් දේශනා කළා නම් අන්නේ දහමෙහි ඒ ගෝතමයන් වහන්සේ ඒ ආනන්ද හාමුදුරන් වහන්සේ ඒ නිර්වාණ ගාමී ප්‍රතිපදාව තුල මනාකොට ජීවත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධය ඒ ආනන්දවන මා විසින් මනාකොට සිත් තුළ දරාගත්තා. කියා උන්වහන්සේ මේ කියන තමන් වහන්සේ ලබාගත් අරහත් මාර්ග ඥානයේ තිබෙන වටිනාකම ලෝකයට පෙන්වනවා. ප්‍රකාශ කළ කියනවා අපස්සුතායම් පුරිසෝ බලිවද්දෝව ජීරති මනසානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්සන වඩ්ඩති අල්පස්සුත වූ පුද්ගලයා නිකන් මීහරකෙක් වගේ තමාගේ ශරීරය විතරක් හදා ගන්නවා. ඔහුගේ මස් විතරක් වැඩෙනවා. නමුත් නුවණ වැඩෙන්නේ නැහැ. නුවණ වැඩෙන්නේ නැහැ. එහිමයි කියලා බෞසුතෝ අපස්සුතං යෝ සුතේ නාති මඤ්ඤති අන්தோ පදීප දාරෝව තත්තේව පටිභාති මං ඒ බහුශ්‍රුතේක වශයෙන් ඉඳගෙන අල්පශ්‍රුත වූ ඇත්තන්ට අවමන් කරන්නේ නම් යම් කිසි පුද්ගලයෙක් ඔහු අන්ධෙක් වාගේ පහනක් දරාගෙන ඉන්න අන්ධෙක් වාගේ කියා තමයි මට වැටහෙන්නේ කියා ආනන්ද හාමුදුරුව පෙන්වනවා ආනන්ද හාමුදුරුව මතක් කරනවා බෞසුතං උපාසෙය්‍ය බෞසුතයන් ඇසුරු කරන්න හැබැයි සුතංචන විනාශේ තමා ඇසූ පිරූ තැන් ඒ දැරීම නැති කරගන්න එපා. ඒ බෞද්ධ භාවයත් එක්කම ඒ ප්‍රතිපත්තිය තුල එන්න ආන් එතකොට තං මූලං භ්‍රමචරියස්ස තස්මා ධම්ම දරෝසියා ඒ තමයි මුල කුමකටද භ්‍රමචාරී ජීවිතයට මේ බෞද්ධ භාවය උන්වහන්සේ ප්‍රකාශ කරන හරි ලස්සනට භ්‍රමචාරී බව ආරක්ෂා කරගන්නට මට උපකාර වුණේ මේ බහුශ්‍රතභාවයයි. බොහෝ අසුපිරූතෙන් ඇති බව ධර්ම භාණ්ඩාගාරික තත්වයෙන් උන්වහන්සේ සිටියා. අන්න ඒ ධර්මයේ නිතර මෙනෙහි කරමින් ඒ ධර්ම ගරුකෝ වාසය කිරීමට බෞස්ෘතභාවය මට උපකාරී වුණා. ඒ නිසා එය Brahmachari බවට මුල්ම සාධකයේ වශයෙන් උන්වහන්සේගේ අත්දැකීම වශයෙන් පෙන්눔 කරනවා. ඊළඟට හුබ්බා පරඤ්ඤු අත්තඤ්ඤෝ නිරුත්තපද කෝවිදෝ සුග්ගහීතංච ගන්හාති අත්තංචෝප පරික්ඛති හරියාකාරයෙන් පෙර අපර වශයෙන් ඒ වචනවල අර්ථය දකින්නට ඕන. අද හුඟක් දෙනෙක් කරන වැරද්දක් තමයි මේ අර්ථ විකෘති කරලා දක්වනවා. මේ අර්ථය හරියට ගන්නට ඕන. ඒ වගේම නිරුක්තිය විනාශ කරන්නට එපා. වචනයක තියෙන නිරුක්තිය ව්‍යාකරණය හරියට තේරුම් අරගෙන වචනේ හසුරවන්න එහි දක්ෂයෙක් වන්න එවිට තමයි මේ හරියට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ කන්ත්‍යා ඡන්දී කතෝ හෝති උස්සහිත්වා තුලේතිනං සමයේසු පදහති අජ්ජත්තං සුසමාහිතං එය තමාගේ ජීවිතේ ඊටාම හොඳ අර දික්ටි නිජ්ජාන කන්ති නම් වූ සම්මා දිට්ඨිය විදර්ශනාව කරා ගමන් කරන්නට උවමනා කරන තැනට උස්සහිත්වා තුලේතිනම් නාම රූප වශයෙන් දකින්නට උවමනා කරන තැනට තමන්ගේ සිත අරගෙන එනවා. එවිට තමයි සිත මනාකොට සමාධිගත කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරනවා බෞසුතං ධම්මදරං සප්පච්ඡම් බුද්ධ ශාවකං ධම්ම විඥාන මාකංකං සම්බජේත තථාවිදං නිසා බහුසුත වූ ධම්මදර වූ ප්‍රඥාවන්ත වූ පුද්ගලයන් ඇසුරු කරන්න ධර්මයේ ඇලෙන්න ධම්මේ සිත් පහදවා ගන්න නිකං ශරීරයෙහි සැපේ සොයාගෙන යන්නට එපා කාය මාත්සරේ කටයුතු කරන ඇත්තෝ බලාගෙන ඉන්නේදී පරිහානිය කරා ගමන් කරනවා මට මේ මේ උතුම් වූ දේවල් ඉගෙන ගන්නට මට හිටියා හොඳ කල්යාණ මිත්‍රයෙක් ඒ තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ පිරිනිවන් පෑවට පස්සේ මට මේ ලෝකෙම නැති වුණා වගේ මට දැනුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මට හිටියා. නමුත් බුදුහාමුදුරුවොත් මට නැති වුණා. අබ්බතීත සහායස්ස අතීතගත සත්තුනෝ නත්ති ඒතාදි සංචිත්තං යථා කායගතා සති මට හිටපු හොඳම කල්යාණ මිත්‍රයෝ නැති වුණා සරියුත් හාමුදුරුවෝ මට නැති වුණා බුදුහාමුදුරුවෝ මට නැති වුණා නමුත් මට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා ඒ තමයි කායගත සතිය අන්න ඒ හින්දා තමයි ආනන්ද තේර ගාථාවන්හි අර ආශ්‍රය මුලින්ම දක්වලා කායගත සතිය පිළිබඳව මුලින්ම දක්වන්නේ ඒ කායගත සතිය ඇසුරු කරන කිරීම තුළ ඒ චිත්ත භාවනාවට සිත යොමු කරන්නට ආනන්ද හාමුදුරුව හැකියාව ඇති කරගන්නවා යේ පුරාණා අතීතා අතීතාත්තේ නවේහින සමේති මං ස්වජ්ජ ඒකෝව ඡායාම වස්සූ පේතෝව පක්ඛිමා දැන් අතීතයේ සිටියේ අය දකින්නට අඩුයි. අලුත් ඇත්තොත් එක්ක මට එකතු වෙන්න ටිකක් අමාරුයි. ඒ හින්දා මම ස්වජ්ජ ඒකෝව ඡායාම මම පැත්තකට වෙලා වාසය කරනවා මොන වගේද වස්සු පේතෝව පක්ඛිමා වැසි සමයක කූඩුවකට වෙලා ඉන්න පක්ෂියෙකු වාගේ හුදකලා වෙනවා. පන්න වීස තිවස්සානි සේක භූතස්ස මේ සතෝ න කාම සංඥා උප්පජ්ජේ පස්ස ධම්ම සුධම්මතං අවුරුදු 25ක් මම බුදුහාමුදුරන්ට සෛක්ෂේක් වශයෙන් ඉඳගෙන උපස්ථාන කළා මේ අවුරුදු 25 තුල මගේ හිතේ කාම සංඥාව පහළ වුණේ නැහැ දෝෂ සංඥාව මට පහළ වුණේ නැහැ මෝහ සංඥාවම පහළ කරගත්තේ නැහැ පන්න වීසති වස්සානී භගවන්තං උපට්ඨහින් මෙත්තේන කාය කම්මේන ඡායාවාන පායිනී අවුරුදු 25ක් මම බුදුහාමුදුරන්ට උපස්ථාන කළා මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වාක් කර්ම මෛත්‍රී මනෝ කර්ම මගේ සිත තුළ ඇති කරගත්තා මම අත් නොහැර යන සෙවණැල්ල වාගේ එකටම සිටියා මම බුදුරජාණන් වහන්සේගේ වචනේ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 ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදුන දින ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.